යුද්ධය අවසන් වුණාට බලය බෙදීමක් අපි ලබා දිය යුතුයි. ඒ බලය බෙදීම මොකක්ද කියන එක ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි එක්සත් ජාතික පක්ෂයයි එකඟතාවයට ආවොත් අපිට මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්. ඉතින් අපි දැන් සාකච්ඡා කරගෙන යනවා ද්‍රවිඩ සන්ධානයත් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් අපි උතුරු නැගෙනහිර ප්‍රශ්නෙට අවසාන විසඳුමක් ගෙනහැල්ලා අපි ද්‍රවිඩ සන්ධානයේ ඉදිරිපත් කරනවා. එයාට මේක පිළිගන්න සිද්ධ වෙනවා. මොකද අපි ඉදිරිපත් කරන දෙයට මුළු ජාත්‍යන්තරම සහයෝගය ලැබෙනවා. දැන් අපි මේක විවස්ථාවට ඇතුළු කරන්න ඕන. විවස්ථාවට ඇතුළු කරන්න නම් අපිට තුනෙන් දෙකේ බලයක් අවශ්‍යයි. ඒ තුනෙන් දෙකේ බලය අද අපිට තියෙනවා. ඊට පස්සේ අපි ජාත්‍යන්තර ප්‍රශ්න එනවා යුද අපරාධ. ප්‍රධාන පක්ෂ දෙක එකතිච්චේ නැත්නම් අපේ රටට අහිත කරයි. ප්‍රධාන පක්ෂ දෙක එකතිදලා කිව්වම ජාත්‍යන්තරයට මෙන්න මේකයි අපේ ස්ථාවරය කියලා කිසි කෙනෙකුට අපේ රටට හානි කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.